මානාටකට වැඩ කරන ඒවා හිතනදී හරි කියලා පිළිගන්න ඒවා අනිත් අය මට වඩා බාලයි කියලා හිතන ඒවා මේ තැන හරි නෑ ඒ තැන හොඳයි කියලා සාපේක්ෂකව හිතන ඒවා මේගොල්ලෝ වැරදි මාර්ගයක යනවායි කියලා අපි හිතනවා තවත් කෙනෙක් එලා දැකීම තුළින් මම වැරදි මාර්ගය යනවා ඒක මට පේන්නේ මේ වගේ ඒ සිත නැමැති විහාරස්ථානය රාත් බෝධිය දක්වාම ඒක බොහොම පූජනීය විහාරයක් බවට පත් කරගන්න ඒ පරිසරය හදන්න ඕනේ. ඒකට පළවෙනි එක තමයි පාසත් මත කිව්ව මොකද්ද අපි කරන්න ඕනේ? පළවෙනි එක තමයි වත් පිළිවෙත් කරන්න ඕනේ. උදේම නැගිටලා ස්වාමීන් වහන්සේලාට පෑන් තියලා අතපත ගාලා ආසන පනවලා ඒ ස්වාමීන් වහන්සේලා පින්ඩ පාත කරන ටග්ගල පාත්‍රය අරගෙන උන්වහන්සේලා වඩායිමල පෑන් අවසන පෑන් දීලා වළඳ ලැබුණා පාත්‍ර සෝදලා එතකොට මම වැඩකාරීද ඔව් වැඩකාරී තමයි. කාටද? මට මං වැඩකාරී. මෙච්චර කාලයක් මම අනිත් අය වෙනුවෙන් ජීවත් වුන්නේ අද මං අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න මට මං වැඩ කරගන්නවා. මම මෙච්චර කාලයක් උඩඟුවේ හිටියා. අද නියතමානිකම වෙනුවෙන් මං වැඩ කරනවා. මෙච්චර කාලයක් මං හිතුවාකාර වෙලා හිටියා. අද මං කීකරුකමට වැඩ කරනවා. මේ විදිහට ඒ එකක්වත් උපස්ථාන නෙමෙයි. ඒවා හැම එකක්ම මං වෙනුවෙන් මට මං වැඩ කරගන්නවා කියන මානසිකත්වයෙන් ඒවා පුරුදු පුහුණු කරන්න ඕනේ. සමහර විට ඒ ಗುಣධර්ම ගොඩාක් වැඩිලා තියෙන්න පුළුවන් උපාසක මාත්‍යට ගොඩාක් ආරණ්‍යවල තිබුණ නිසා ආපු දවසේම සුදු ඇඳමින් ඇවිල්ලා සිල්ලිල්ලනකොට මං දන්නවා ගොඩාක් ඒවා ඇදිලා කියලා. නමුත් rahat වෙලා නැහෙනේ. නම් තවත් ඇදෙන්න තියෙනවා. සිතිවිලි වල තියෙන දෝෂ නිවැරදි කරන්න ඕනේ. අර වෝටර් ලෙවල් එක දශමයට ගන්නවා වගේ. සිතිවිලි වල අපේ දෝෂ තියෙනවා. අපි සමහර දේවල් හිතනවා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඇයි ඒක එහෙම නොවන්න පුළුවන්ද? පුළුවන්. මේක මෙහෙම වෙන්න පුළුවන්. ඇයි වෙන විදිහකට වෙන්න බැරි නැද්ද? එහෙම වෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් විවිධ කෝණවලින් දකින්න ඕනේ. මේ දිශාවටමයි හදන්නේ. එහෙම දෘෂ්ටියක් නෑ. එහෙම හදපු කුටියක් තියෙනවා. අදටත් උඩ කෑල්ල පාවිච්චි කරන්නත් බෑ යට කෑල්ල පාවිච්චි කරන්න බෑ. ඒක නිකන් තරහට හදපු එකක් වගේ. මේ මමයි හැදෙන්න ඕනේ නෑ. මේ මැරුවොත් හොඳ නැද්ද? අර විදිහට හදුවොත් හොඳ නැද්ද? දෙකම නැතුව අසවල් විදිහට හදුවොත් හොඳ නැද්ද? පුළුවන්. එකම ප්‍රශ්නය කෝණ කීපයකින් දකින්න ඕනේ. මේක තමයි භූමිය සකස් වෙනවා. දැන් බලන්න පළවෙනි අදියර. ආන්දරම කියන. කෝ ඉතින් පෑන් තිබ්බේ නැහනේ. මොකද මාතේ බලන්නකො පෑන් තිබ්බේ නැහනේ. පෑන් ටිකරන් ගිලම් මන්දර පිළිගන්නවා. පිළිගන්නවා. පිළිගන්නවා. වංශ වලඳුවා. මටත් තිබයි හාමුදුර මමත් පැන් ටිකක් බොන්නද එහෙම ආ බොන්න බොන්න එයා කල්පනා හරිනේ මට තිබා පැන් තියන්න කියලා මං කිව්වත් එයාට තිබා එයාට පැන් තියන්න මට අදහසක් ආවේ නැහනේ එතකොට මම එයාට පීඩනයක් දුන්නානේ එයාගේ අවශ්‍යතාවයට අපි පැන් දෙන්නේ එතකොට එයා අපේ අවශ්‍යතාවයට පැන් තියන්න ඕනේ මොකද ඒ ක්‍රමවේදේ බලන්න මේ මේ ප්‍රකාශය තුළ කොච්චර ලොකු ගැඹුරු දර්ශනයක් තියෙනවා කියලා එහෙනම් අනිත් අයගෙන් පීඩ ලබනවා වගේම අපි අනිත් අයට පීඩ කරන එකට කියන කෙලේ ගුණය සලකනවා කියලා. කෙලේ ගුණය සලකනවා. බත්තන්දක් පින්ඩපාතේ දුන්නාය කියලා උපාසක මාත්‍යයකට මානකම දෙන්න කියලා බුදුහාමුදුර සරිතාමුරන්ට. සාරිපුත මානකම දෙන්න. එයි බත්තන්ද ගත්ත නේද පින්ඩපාත. ආ එන මානකම දෙන්න. ඒ තරම් කෙලේ ගුණය සලකුවා. එහෙනම් අපි මේ පූජා භූමිය තුල මේ පරිසරය තුල අපි වාසය කරන හැම මොහොතක් තුළම ස්වාමීන් වහන්සේලාගේ ඇසුරක් ලැබෙනවා. ඒ ඇසුරට කෙලේ ගුණේ සලකන්න ඕනේ. ශ්‍රමණන්ත දක්ෂණං උන්වහන්සේලා පැවිදි උපසම්පදාව ලැබලා මං ඉදිරිය ඇවිදිනවා ඊට මෙට. අසංවර නෙමෙයි. ඒ දකින්න උන්වහන්සේලා මට අවස්ථාව දෙනවා. ශ්‍රමණයන් දැකීමේ වාසනාව මගේ අත්වලට ලැබිලා. ඒකට කෙලේ ගුණේ සලකන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාත් එක්ක වාඩි වෙලා ඉන්න මට අවස්ථාවක් දීලා තිනවා. ඒකට කෙලේ ගුණය සලකන්න ඕනේ. උන්වහන්සේලා කවුරුත් මගේ අඩුපාඩුවක් එලා දකින්නේ එහෙනම් මමත් උන්වහන්සේලාගේ අඩුපාඩු එලා දකින්න නැතුව ඉන්න ඕනේ. මොනොත් ලෝකේ ඕන තැනක මට ඉන්න පුළුවන්. උන්වහන්සේලා මට කිසිම කමටාන නොදී මාව නිවැරදි කරන ක්‍රමානුකූලව. උන්වහන්සේලා කතා කරන්නේ හැබැයි ඉරියව් වලින් කතා වෙනවා. මේ විදියට පේන්නේ නැති හැයෙන්නේ නැති දේවල් අහන්න දකින්න දක්ෂ වෙනවා. එතකොටල අර භූමිය නියමට ලෙවල් එකේ ඇදෙන්නේ. අඟල් භාගයට බදාම කපන්න පුළුවන්. ඇයි? වලවල් නැහැ. නිකන් ටයිල් කරන්න පුළුවන්. ඒ තරම් ලෙවල් එක තියෙනවා ඒකේ. ගොඩාක් දුරට මේ මනස මේ කිත පුණ්‍යක් කිත කියලා බුදුහාමුදුරු කියන්නේ මේ සිතට මේ පුණ්‍යක් කිතර වපුරන බීජය තමාට මේ චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය වෙන්න පුළුවන්. සතර සටිපට්ඨාන වෙන්න පුළුවන්. මොනම බීජය වපුරුවත් ප්‍රශ්නේ තියෙන්නේ භූමිය හරියට සැකසෙලා නැත්තම්. උඩඟුකම, ආංකාරය, ඊතුවක්කාරකම, කෙලේ ගුණයක් නැතිකම මෙන්න මේ වගේ අඩුපාඩු බොරළු, ගල්, වැලි, පර්වත කෑලි, ඒ වගේ කඩතොල තිබුණාම වැපුරුවාම මේ ගල් වලට වැටෙනවා. පඳුරු වලට වැටෙනවා. කටු පඳුරු අතර වැටෙනවා. නියරවල් වලට වැටෙනවා. පළ දෙන්නේ නැහැ ඒවා. මාරය ඇවිල්ලා ඒක ඔක්කොම කාලා දානවා, විනාශ කරලා දානවා. සමහර විට මේ ලියදු වලට වැටෙන්න තියෙන බීජය නියර වැටෙනවා. ඒවා පැලවෙනවා. නමුත් ගොවියාගේ කකුලටම පෑගිලා ඒව විනාශ වෙලා යනවා. සමහර ಗುಣධර්ම අපි යතින්ම අපි විනාශ කරගන්නවා. අපි දන්නවා මේක වැරදි කියලා. නමුත් අපට තරහා යනකොට ඒව අපට ඉවස ගන්න බෑ. අපි දන්නවා මේක වැරදි කියලා. නමුත් ලෝභය එනකොට අපට වාව ගන්න බෑ. ඒක ගන්නවමයි, ඒක අයිති කරගන්නවමයි. අපේ මනස, අපේ සිත අපි ඒකේන භූමිය වශයෙන් පත් කරන්න ඕනේ. ඒක සූදානම් කරන්න ඕනේ. භූමිය හදන්න ඕනේ. ආධ්‍යාත්මික කුටියක් මේක. මගේ බඹයක් විතර උස තියෙන කය විහාරස්ථානයක් වශයෙන් පත් කරගන්න, ඒ කුටිය නිවැරදිව හදාගන්න මම පරිසරය හදනවා. පරිසරය කියන්නේ මම ඉන්න කුටිය, මම පරිභෝජනය කරන බඩමුට්ටු, වළඳන දාහනය, ඇසුරු කරන සංගය, මට පේන ගස්කොළන්, මිදුල, පරිසරය, වැසිකිළිය, තම්පාත් වෙන තැන, සබන් කෑල්ල මේ හැම දෙය තුලින්ම මගේ පරිසරය මං හදන්න ඕනේ. මේක තමයි මූලික අදියර. මේක ප්‍රාථමික අදියර. මේක ඇදුවට පස්සේ බිත්ති හදන්නේ කොහමද? ගුණයක් පුරන්නේ කොහමද? දසශීලයේ තුල අපි ආරක්ෂාව ලබන්නේ කොහමද? දැන් අපෙන්නේ ආරක්ෂාව තියෙන දසශීලයට. දසශීලය කියලා එකක් තියාගෙන අපි ඒක රකින්න මුර කරනවා. දසශීලය අපිව රකින්න තැනක් වෙනවා. අපි සීල් රකින්නේ සීලයයි අපිව රකින්නේ. ඇත්ත කතාව ඒක. පුද්ගලයා සත්‍යයක් නැත්නම් කවුද සීල් රකින්නේ? එහෙනම් සීලයනේ අපි රකින්නේ. ඒක අපට තේරෙන්නේ. ඒක තේරෙන ගොඩාක් කල් යනවා අපට. මේ වගේ චිත්ත ක්‍රමානුකූලව හදාගෙන යනකොට උපාසක මාත්‍යට තේරෙන්නේ. මෙච්චර කාලයක් ජීවත් වෙච්ච පරිසරයයි දැන් දින විවේකයයි නිදාසයි උදකලාවයි එක එහෙනම් මං ක්‍රමානුකූල නිවෙනවා. ඊයට වඩා අද නිවිලා. ඊයට වඩා ಗುಣ තියෙනවා. ඊයට වඩා මං ප්‍රශ්නය විවිධ විදිහට දකිනවා. කම්පා වෙන්න හේතුවක් නැහැ. ඇයි? කම්පාවක් වෙන මොහොතේ හැම මොහොතේ මම දන්න මේ අවිද්‍යාව. කම්පාව කියන්නේ අවිද්‍යාව. පීඩනය කියන්නේ අවිද්‍යාව. කලබලය කියන්නේ අවිද්‍යාව. අසංවරය කියන්නේ අවිද්‍යාව. එහෙනම් විද්‍යාව කියන්නේ මොකද්ද? ඒක විනිවිදයේ දැකීම. සම්මාවෙන් දැකීම. කෙනෙක්ගේ දුර්වලයට මම කලබල වෙනවා. ඇයි මගේ දුර්වල මම කලබල වෙන එක මගේ දුර්වලකම නේ. ඇයි ඒකට කලබල වෙන්නේ නැත්තේ? උපාසක මාත්‍යගේ අඩුපාඩුවට මම මේ කම්පා වෙනවා. ඒ කම්පාව මගේ අඩුපාඩුවක් නෑ. ඇයි ඒකට කම්පා වෙන්නේ නැත්තේ? මෙන්න මේ විදිහට දැක්කාමලු එයා ගොඩ නැගිලා හදන්න පටන් අරන් තින්නේ. ලෝකේ හැම නාම රූපයක් තුලින්ම එයා එහාව දකින්න ඕනේ. ඒ කියන්නේ එයා ගොඩ නැගිල්ල මිසක් වෙන මොකවත් එයා දකින්නේ නෑ. එයා ගොඩ නගන එකම දකින්නවා එයා. එතකොටලු ඒක සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරියත් කියලා මේ පටවිය පිළිබඳව ඥානය, සෝතාපන්න ඥානය, ආපේ පිළිබඳව ඥානය, සකෘදාගාමි ඥානය වායුව පිළිබඳව ඥානය අනාගාමි ඥානය ආලෝකය පිළිබඳව ඥානය චිත්තානුපස්සනා ඥානය අරියත් ඥානය මේ සතර මා භූතය පිළිබඳ සම්මාවල් අතරක් මේ තියෙන්නේ ඒකට අර ඵල කියලා සම්මුතියක් දීලා තිනා ඉන්න මොනවා එක කියන්න එපාය නිකන් පිටි ටිකක් දාලා තේ ටිකක් දාලා උණු වතුර ටිකක් දාලා කලත්තලා වක් කරලා පෙරලා එහෙම එකක් අදලා ගෙන්නකො කිව්වම කොච්චර වෙලා යනවද තේ ටිකක් දෙන්න කිව්වම කම් වෙනවා ඒ ඒ ටිකම ඒකෙම වෙනවා ඒ වගේ ඒ ඵලය විස්තර කරන්න ගොඩාක් වේසන් නැතුව කෙටියෙන් කියන්න කියපු එකක් මේ සෝවන් සකෘදාගාමි අනාගාමි අරියත් කියලා. ඒ පටවිය පිළිබඳව ඥාණය ඒ ප්‍රඥාව වඩන්න යම්කිසි බෝධිසත්වය පුරනවා නම් ඒ පුරනකොට එයා අත්දැකීම් ලබනවනේ. ඒක එක පුහුණු කරනවනේ පුරුදු කරනවනේ තමන්ගේ දේවල් නිවැරදිව අන්න ඒ ඒ වඩාගෙන යනකොටල කියන්නේ මාර්ගය කියලා. එයා ඒ කියන පටවිය පටවිය වශයෙන් දකින්න. ඒ පටවියම මම වශයෙන් දකින්න. ඒ පටවිය මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි වශයෙන් දකින්න. ඒම නැති පටවිය පටවිය වශයෙන් දකින්න. මේ කියන ඥාණය ප්‍රත්‍යක්ෂ කරන්න යම්කිසි පිළිවෙතක් වතක් පුරනවා නම් යම්කිසි මාර්ගයක් වඩනවා නම් ඒ හැම එකටම භාග්‍යවත් වහන්සේ කියනවා ඒ පටවිය පිළිබඳ සෝතාපන්නය පිළිබඳ මාර්ගයයි කියලා. මේක මේ සතරමා භූතවල හැම තැනම තියෙන එකක්. ගණිකාවරු ඉන්න ගේකට ගිහිල්ලා හිටියාම එතනත් ඒ ප්‍රශ්නේ වඩන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන එතනදී ගියාම ඉක්මනට අපි පිරියනවා. අපේ ඇක්ලෙස් ඇවිත්න අවස්ථා වැඩි. තැබෑරුමකට ඒ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා අරකුවක් කරලා දෙනවා. එයාටත් පුළුවන් එක වඩන්න. බෝතලේ ගන්න අලුත් බෝතලේ යටට තට්ටු දෙකක් දානවා. මූඩිය කරකනවා. මිලිමීටර් 300ක් අයිස් කැටයක් දානවා. ආයි මිලිමීටර් 200ක් දාන. එයාටත් ඒක වඩන්න පුළුවන් තැබෑරුම ඉඳලා. කොහොමද එයා වඩන්නේ? මත්තෙන් බිව්වාම කලන්තය දෙනවා. සී නැති වෙනවා. විකාර වෙනවා. අම්මා තාත්තා අඳුර ගන්න බෑ. රටේ නැතිව කියවනවා. උම්මත්තකෙක් වෙනවා. හැබැයි ඒක මිලිග්‍රෑම් 200යි 300යි කියලා දාලා දෙන්න දෙන්න දෙන්න බෝතලේ ඉස්සෙනවා. පස්සේ බෝතල ඇතුලේ මොකවත් නැහැ. ඊට පස්සේ බෝතලෙන් කිසිම කෙනෙක් ලෝකේ මත් වෙන්නේ නැහැ. ඒ වගේ මන් තුල තියෙන මේ කෙලස් ටික මේ විදිහට මිලිවලින් වක් කරලා වක් කරලා මං එළියට යවුවා නම් ಗುಣධර්ම වලින් මම මේක නිරෝධ කරලා මේක ක්‍රියා විරහිත කෙරුවා නම් අර බෝතලේ කවදාරි දවසක වක් කරලා ඉවරලා ඉස්සෙලා මම පැත්තට විසි කරනවා වාගේ මමත් ඉස්සෙලා යනවා මේ සතරමා භූතය මම පැත්තට විසි කරනවා වැඩක් නැහැ සතපකට වැඩක් නැහැ ඒ බෝතලේ අරන් ගිහිල්ලා ඒ බෝතල් එකතු කරන මනුස්සයා අම්බරලා කුඩු කරලා වක් කරලා දානවා දිය කරලා දානවා වෙන අච්චුවකට ඒ වගේ මමත් මැරිලා පොඩි වෙලා අණු වලට කැඩිලා දිය වෙලා මිශ්‍ර වෙලා මේ විශ්වයේ කොටසක් බවට පත් වෙනවා. මගේ සිත නැවත උප්පත්තියක් ලබන. එයා ඒක දැක්කාම ඒ බෝතලේ දිහා දැක් බලාගෙන එයා ඒ මාර්ගේ වඩනවා. ක්‍රමානුකූල ඉස්සෙනකොට එයා නිදාස් වෙනවා. ක්‍රමානුකූල මිලි 200යි 300යි කියලා බොනකොට එයා ක්‍රමානුකූල පිරියනවා. එහෙනම් මේ ලෝකයේ කෙලෙස් අපි වළඳන්න වළඳන්න පිරියනවා. රාගය වළඳන්න වළඳන්න පිරියනවා. ලෝභය වළඳන්න වළඳන්න පිරියනවා. ද්වේෂය වළඳන්න වළඳන්න අපි පිරියනවා. අර මිනිස්සු පිරියනවා මේක වළඳලා. මම ඉස් කරලා කරලා නිදාස් වෙනවා බලන්නේ දෙකම තියෙනවනේ. පැවැත්මයි නොපැවැත්මයි දෙකම තියෙනවනේ. සම්මාව තියෙනවා. නමුත් ඒක වඩන්න ගොඩක් කට්ටිය දක්ෂ නැහැ. පාරමී පිළිලා නැති නිසා අවබෝධය නැහැ. එයා හිතන කීයක් හරි පොඩ්ඩක් ගන්න හොඳට බීලා ඉන්න. එහෙනම් මට 300 දෙන්න ඕනේ 270 වදමු කියලා අර මිලි 300ක් අඩු කරනවා. අඩු කරලා අයිස් කඩ දෙකක් දැම්මම මුක් ගල උඩට එනවා. ඒතර එයාට හොයන්න බෑ මොකද කතාව කියලා. අයිස් කැටියක් දෙකක් වැඩිපුර දාලා අර මිලිගන් සෙට් කරලා දෙනවා. එහෙම පොඩ පොඩ ඉතුරු කරලා බෝතලයක් විකුණනකොට එයාට විකින්ලා තියෙන තුන් කාලයි. කාලක් ඉතුරු වෙලා. ඒක වෙනම විකුණනවා එයා. ඒක එයාගේ අතට එන සල්ලි. මේ විදිහට ඔරබොරු වංචා කරලා කපටිකම් කරලා අර බීබත් මිනිස්සු රවට්ටලා මුලා කරලා හවස් වෙනකොට රුපියල් 10 15000ක් එයා එකතු කරගන්නවා. එහෙම එකතු කරලා පෝසත් වෙච්ච කිසිම කෙනෙක් ලෝකේ නැහැ. පැටලෙලි සාගතද? තේරුම් ගන්නට අපහසුද? ඈ? කීප වැඩි නැහැ. එකපාරට ඕෆ් වුණේ ඒක තමයි. අපේ සිත පැවැත්මට පැවැත්මට ගොදුරු වෙන්නේ නැතුව මේ පරිභෝජනය කරන ජීවත් වෙන පරිසරය තුලින් පිළිවෙලට සකස් කරන එක තමයි සාරාංශය. ඒ ටික තේරුණා නම් ඇති. මේ ටික තේරුම් කරන්න තමයි මම ගොඩාක් දේවල් කිව්වේ. කියන්නේ මට ගොඩාක් දේවල් කියන්න ඕමනාවක් නෙමෙයි. මම කියන දේ උපාසක මාත්‍යට හොඳට තේරෙන්න ඕනේ කියන උවමනාවයි මට තිබුණේ. නිවැරදිව තේරුණොත් මගෙන් යම්කිසි ප්‍රශ්නයක් ආපු ශ්‍රාවකයාට එයාට තේරෙන විදිහට මම කාරණාව කිව්වා කියන තෘප්තිය මට තියෙනවා. බුදුවරුත් 84000ක් කිව්වේ ඒ නිසා තමයි. නැත්තම් බුදු වුණාම ලෝභ දේශ මොහ නැති කරන්න, තෙරුවන් සරණයි කිව්වා පිරිනොම් පෑවා. ත්‍රිපිටකය ගත්තා මහා තඩි පොතක් ලෝභ දේශ මොහ නැති කරන්න මේක බුද්ධානු අවවාදයයි බුද්ධානු ශාසනාවයි තෙරුවන් සරණයි කියලා තියෙනවා දැන් උපාසක මහත්තයා කියන රාහත් වෙන්නේ කවුද කියලා මෙලෝ යකෙකුට මේක තේරෙන්නේ නැහැ යකා කල්පනා කරන මේක සංකීර්ණ ප්‍රශ්නයක් ඇයි මේවා මොකද්ද කියලා මොකවත්ම කියලා නැහැ බුදුහාමුදුරන්ට මේක තේරුණා මා කරුණාවෙන් අවුරුදු 40 ගණනක් උන්වහන්සේ පිරිනිවන් පානකම 84000ක් කිව්වා ඒක බුදුහාමුදුරන්ගේ වාචාල කමක්ද? නෑ. <coughs> වැරදි වැටේම බුදුහාමුදුර වාචාල කමක් නෙමෙයි. මහා කරුණාව අනාගත මගේ දරුවන්ට ලෝක සත්‍යයට මේක තේරුම් ගන්න අපහසු වෙයි. අමාරු වෙයි. ඒ නිසා උන්වහන්සේ දන්න හැම සිල්පයක්ම දාලා මේක හොඳට විස්තර කළා. ඒ නිසාම දැන් තේරෙන්නේ දැන් උපසම මතලත් තුනේ ඒක තමයි. මේ විස්තර වැඩි වෙලා දැන් දෙපිටේ හරිනකොට මිනිස්සු නිදා ගන්නවා. ඒ අපේ ගමේ මේ පොඩි පුතෙක් හිටියා. හැට නිින්ද යන්නේ එයාට. එතකොට එයාටගේ තාත්තා නිතරම අර පාඩම් කරන්න පාඩම් කරන්න කියලා මේ නිතරම බයිනවා ගහනවා. වේවල තියෙන පොඩි කෝටුකින් ගහනවා. සීයා මේක දැනගෙන සීයා කමන්න නැතිනම් දරුවෝ ඉතින් දෙමව්පිය හදාගන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නේ කියලා ඕම හිටියන් ගණන් ගන්න. මාස ගාන පස්සේ සීයාට හිතනවා කියලා අවවාදයක් දෙන්න. ඊට පස්සේ මේ සීයා ගිහලා ඒගොල්ලෝ මල්ලේ මෙන්නකෝ මොකද රෑතිස්සේ පොඩි එකාට බනින්නේ පාඩම් කරන්න කරන්න කියලා ගාන්නේ. ඇයි මල්ලි මොකද්ද ප්‍රශ්නේ? නිදා ගන්න නෑනේ. කිරියතේ අයියේ කියලා. නිදා ගන්න නැති එකට ගහන්නේ ඇයි පාඩම් කරන්න කියන්නේ? පාඩම් කරන නිින්ද යන. නෑ මූ පොත හැරියපු ගමන් මූට නිින්ද යනවා. <laughs> ඒ නිසා තමයි පාඩම් කරන්න කියලා ගාන්නේ. මොනවා කිව්වත් මූට නිින්ද යන්නේ. පොත හැරලා විනාඩි 10ක් බලන්න බෑ. බක් ගාලා නිින්ද ගියා. නිදි කරවන්න තමයි පාඩම් කරන්න කියලා. සීයාට ලැජ්ජා හිතුණලු මේ ප්‍රශ්නේ කතා කරන්න මෙතනට ආවයි කියලා. එදාන් පස්සේ සීයා අනුන්ගේ නඩු හාන්නේ. කට පියාගෙන දෙටල නැයි. සීයා දැනගිටින්නේ නැහැ මොනවා කරත් නෑ නිදා ගන්න. පාඩම් කරන්න කිව්වොත් නිින්ද යනවා. පොත හැරපු ගමන් බංගාල ඩවුන් ගියා. එන්තර නිදා ගන්න කියන එක තමයි කියන්නේ පාඩම් කරන පාඩම් කරන කියලා තර කරනවා. පොත අරගෙන විනාඩි 5ක් යන්න කලින් යන්නේ නිින්ද යනවා. ඊට පස්සේ පොත පැත්තකින් තියලා පොරෝණ යාව. හැබැයි එළියේ ඉන්න කට්ටියට පේන්නේ පව්ව රයින්සක දරුවට පාඩම් කරන්න දෙන්න ගත් ගා ඈරවල තියනවා කියලා තමයි කියන්නේ. නිදි කරවන්න තවයිලු පාඩම් කරන්න කියන්නේ. මලන්න මේ වගේ අපිට මේ ලෝකේ ගොඩාක් දේවල් තේරෙන්නේ නැහැ. ගිහිල්ලා බලනකොට කතන්දර වෙන එකක්. සියර සමාව ගන්නත් බෑ. ආපු මොඩකම කියලා ආප ටිවස් ගියරක දැම්ම එළියට යන්න. මේ මාර්ගය යනකොට එහෙම තමයි ගොඩාක් තැන්වල තියෙන වැරදි වැටහීම්. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ලෝක සත්‍යයට වැරදෙන බව. අපි රැවටෙන බව දන්නවා. ඒ නිසා තමයි ඉච්ඡර දේවල් උන්වහන්සේ දේශනා කළේ. 84000ක් තිබිලා තද rahat වෙන්න බෑනේ. එහෙනම් තවත් 25000 30000ක් වැඩිපුර කිව්වනම් ඒත් කමක් නැහැ කියලා හිතෙනවා. ඒක ඒ 84000ක් මදි. ඒත් rahat වෙන්න බෑ. තවමයි. ඒත් අවුගෙන තම වැඩි අපිට. උපාසක මාත්‍යත් මේ වෙනකොට ගොඩාක් දේවල් වලට අවුලා ඉන්නවා. එහෙමද නැද්ද? ඒක එකක්වත් ප්‍රශ්න නෙමෙයි. අවුච්ච කෙනාට නේද නිදාස අවශ්‍යයි. දැන් කවුරු හරි කියනවනේ වහාම මාව නිදාස් කරව. මට තීන්දුව දෙව්. මාව නිදාස් කරව කියලා පාර කෑ ගන්න. මිනිස්සු අඬ ගාලාන ඉරේ දෙන්නේ නෑනේ. කූඩුවේ දෙන්නේ නෑ. රිමාන්ඩ් එකේ දෙන්නේ නෑ. ගැට ගාලා තින්නේ නෑ. මාංචු දාලා තින්නේ නෑ. ඒතර මොකෙන්ද මේ නිදාස් කරන්නේ? දැන් මේ මොහොතේ කල්පනා නිදාස් වෙන්න දෙයක් නෑනේ. හැබැයි කූඩුව ඇතුළේ ඉන්න කෙනෙක් එම උද්ඝෝෂණය කරනවා නම් අපි දන්නවා ඒ කූඩුවෙන් තමයි නිදාස් කරන්න ආරෙන්නේ. ඉරගේ ඇතුලේ මිනිස්සු උපවාසයක ඉන්නවා. මොකද අපිට මේ දීලා තියෙන දඬුවම සරවැඩි. දඬුවම අඩු කරන්න. අපට අවුරුදු 25ක් ඉන්න බෑ. 10න් නිදාස් කරන්න. ඒ ඉල්ලන්නේ මොකද? බන්ධනාගාරේ නිදාස් වෙන්න ඕනේ කියලා. කිසිම දෙයකට අවු වෙලත් නැහැ. මේ මනුස්සයා විර කරලත් නැහැ. මේ මනුස්සයා කෑ ගාගෙන වාම නිදාස් කරා. වාම නිදාස් කරා. මිනිස්සු දන්නා මේ මනුස්සයාට පිස්සු කියලා. ඇයි එහෙම මනස ඉර වෙලා නැහැ. මනස දන්නේ ඉර වෙලා නැහැ බව. අද මේ මාර්ගය වඩනකොටත් එහෙම තමයි. අපි අවුලා ඉන්නවා. හැබැයි ඒක පිළිගන්නේ නැහැ. තමට අවුලා නැහැ. අවුලා නැති එකකින් අපි නිදහස් වෙන්න හදනවා. අනුන්ගේ දේපල දන් දීලා නිදහස් වෙන්න හදනවා. තමන්ගේ දේපල දන් දෙන්නේ නැහැ උපාසක මහත්තයා. ඉඩමක් තිබුණා ඒක උපාසක මහත්තයා. අඳුරේ ඉඩම හරි කරදරයි. පොල්ලම් වෙනවානේ ආඳුරුනේ හත් අට දාක් ඉතින් කරදර ඇව්වා විකුණන්න අර මුදල් දන් දුන්නා. ශ්‍රේෂ්ඨයි. සාදු එකයි. සාදු එකයි. මං කිය තුනක් දෙන්න එකයි දෙන්නේ. ආර කමන්නේ හඳුරේ ගෙයක් තිබුණනේ මට. කොමරේ පාරක ලස්සනට හදලා තිබුණේ. පාස්සෙත් නෝවා නඩත්තු කරන්න කරදරයි හඳුරේ ඒකත් මං දන් දුන්නා. සාදු භාගයයි. සාදු භාගය වූ සාදු භාගයයි දෙන්නේ එකට. ඊට පස්සේ හම්බරෝ මේ වාහනයක් තිබුණා මේ පරණ වෑන් එකක්. ඉතින් තාත්තා පාවිච්චි කරලා ඉතින් තාත්තා ඉතින් ඒක අයින් කරලා තිබුණා පතම රිපෙයාර් කරලා ස්ප්‍රේ කරලා ලස්සනට පොත් වේම අලුතෙන් අදලා පේන්ට් වර්ගයෙන් වෙනස් කරලා නියමට අදුවා හඳුර ඒකත් වැඩක් නැහැ මල්ලිට දුන්නා අරන් යන්න අරන් යන්න වැඩක් නැහැ කියලා සාදු කාලයි කල්පනා කරන සාදු සාදු සාදු කියලා තුනක් හම්බෙනවා හාමුදුර කාලභාගෙ දෙන්නේ එකක්වත් සම්පූර්ණයෙන් එන්නේ ඊට පස්සේ ඇහුවා ඇයි හාමුදුරනේ මේ කාලභාගෙ දෙන්නේ ඔබ වහන්සේ මාව විලුවටපත් කරනවාද ඔබ වහන්සේ මාව සමච්චල නැහැ ඇත්ත කියන්නේ සාදු කාලයි ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ? මං කිව්වා ඊඩම කාගේද? තාත්තගේනේ. එතකොට සාදු එකක් දීපු එකත් වරදක් නෙමෙයිද? කො තමන් ගීඩම. ආම්බුරේ මට ඉඩක් නැහනේ. ඒතර හනුන් ගීඩම දුන්නා මේක පින්කමක් වෙන්නේ කොහමද? දැන් අනුන්ගේ භාර්යාව කතරිනවා. අත්තරින්න දෙයක් නෑ අත්තරිලානේ ඉන්නේ. ඒක අත්තරින්නේයි. වාහනේ තාත්තා ඉතින් රසාව කරන කාලේ ගත්ත එකනේ. ඉතින් තාත්තගේ වාහනේ දන් දුන්නා මේක දානයක් වෙන්නේ කොහමද? බලනකොට මේ මනුස්සයාගේ මොකවත් අත්හැරලා නැහැ. හනුන්ගේ දේවල් අත්හැරලා තියෙන්නේ. ලියනකොට කියන දාන පාරමිතාව වේලාම බ්‍රාහ්මණයා වගේ මම අබහැටයක් දීලා නැහැ. ඔක්කොම අනුන්ගේ දේවල් දීලා තියෙන්නේ. අනුන් දීපුවා දීලා තියෙන්නේ. සාදු තුනක් කියන්නම් උපාසක මාත්‍යක දේවල් අතරින්න පුළුවන්ද කියලා ඇහුවා. මොනවද? ඒ උඩඟුකම අතරින්න පුළුවන්ද? ඒ වංශකාර පෙළපත, ඒ මාන්‍ය අතරින්න පුළුවන්ද? තමන් උපාධියක් තියෙනවා මං ඔච්චර ඉගෙනගෙනද? ඒක අතරින්න පුළුවන්ද? බැංකුවේ තියෙන මුදල් ටික අත්හරින්න පුළුවන්ද? වත්කම් ටික අත්හරින්න පුළුවන්ද? කල්පනා කරනවා. මම බලන්න ඔයාගේ දේවල් මොකක්වත් අත්හරින්න. ඒක මම කොහොමද සාදු තුනක් දෙන්නේ? සාදු කාලයි දෙන්නේ. කැමති නම් ගන්න. අරකට සාදු භාගයක් දෙන්න. පුළුවන් නම් පිළිගන්න. දෙකක් දෙන්න, තුනක් දෙන්න. සාදු පොඩ්ඩයි දෙන්නේ. අද අපේ වර්තමාන ජීවිතේ තේම නිදාන පාරමිතාව කියලා කියන්නේ අපි අනුන්ගේ දේවල් දන් දීලා පුරන්නේ. ඒක කොහොම දාන පාරමිතාවක් වෙන්නේ? අපේ දේවල් අපි දෙන්න එපායි. අපේ අඩුපාඩු අපි අත්හරින්න එපා. දාන දෙන්න එපායි. අපේ දුර්වලකම් අපි දන් දෙන්න එපායි. අපේ දුර්වලකම් අඩුපාඩු එකක්වත් දන් දෙන්නේ අර අහිංසක මිනිසුන්ගේ දේපල ටික ඒගොල්ලෝ නෑනේ වබුක්තින්නේ ඒ ටික එක එක්කිනාට පවර්ලා දන් දීලා ලියලා මහා දානපතිය කියලා අපි එකක් හිතාගෙන ඉතින් ඉන්නවා. ගේ ගොඩ නගනකොට මෙන්න මේවා තමයි රිපෙයාර් කරන්න තියෙන්නේ. මේවා හදන්න ඕනේ. මේ ඔක්කොම අඩුපාඩු. දස පාරමිතාවෙම අඩුපාඩු තියෙනවා. කන්ති පාරමිතාවෙත් ලොකු අඩුවක් තියෙනවා. ඉවසීම. අපි හිතනවා මේ බෑනේ මේ මිනිසුත් එක්ක ඉවසන්න කොයිද මේ මිනිස්සුම දුර්වල කරන්න බෑ ආදරෝක කරන්න බෑ. එයාට කන්ති පාරමිතාව පුරන්න ළඟ ඉන්න ඔක්කොම rahat වෙලා ඉන්න ඕනේ. කොහොමද එයාගේ ප්‍රශ්නේ? එතකොට පස්සේ එක බුදුහාමුදුරගොල්ලෝ ලස්සයක් මැද දැම්මාම තමයිලු ඒ පාරමිතාව එයාට පුරන්නම නෑ. අඟුලිමාලලා මැදයි මේක පුරන්න ඕනේ. එයාට එයා කන්තිය පුරන්නේ අනිත් අය වඩලා හිටියොත් එයාට කන්තිය පුරන්න පුළුවන්. බලන්න මේ පාරමිතා කොච්චර දුර්වල වෙලාද කියලා. ප්‍රඥා පාරමිතාව කියලා කියන්නේ ලෝකේ හැම දෙයක්ම තේරුම් ගන්න එකක් නෙමෙයි. ලෝකේ හැම දෙයක්ම ගැළවිලා ඉන්න එක. ඒ ගැළවිද්‍යාව තමයි ලෝකේ ප්‍රඥාව. කන්සියස්නස් කියලා කියන්නේ ඒකට. කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. අවිද්‍යාවට අහු වෙන්නේ නැහැ. විද්‍යාවට අහු වෙන්නේත් නැහැ. සම්මාවටත් අවු වෙනවනේ. ඒක දෘෂ්ටියක්නේ. සම්මා දෘෂ්ටි කියලානේ කියන්නේ නේද? ඒක දෘෂ්ටියක්. මොකටද ඒ දෘෂ්ටිය? සැබෑ ප්‍රඥාවන්තයා. ඒ සැබෑ බෝධිසත්වයා. අවිද්‍යාවට අවු වෙන්නෙත් නැහැ, විද්‍යාවට අවු වෙන්නෙත් නැහැ. එයා තුල මිත්‍යා දෘෂ්ටියකුත් නැහැ. සම්මා දෘෂ්ටියකුත් නැහැ. ඒ රාතේ තුල සම්මා දෘෂ්ටියක් නැහැ. රාතේ තුල මාර්ගඵලයක් තියෙනවද නැහැ? පුද්ගල සත්‍ය සම්පූර්ණ නිරෝධ වුණා නම් කෝ ඵලයක්, කෝ මාර්ගයක්? මොකක්ද? එයා තමයිලු සැබෑ ප්‍රඥාවන්තයා. එයා විද්‍යාව තුළ පවතින්නේත් නැහැ. අවිද්‍යාව තුළ පවතින්නේත් නැහැ. ඒ කියන්නේ එයාට පැවැත්මක් නැහැ. ප්‍රඥා පාරමිතාව කොච්චර දෝෂ තියෙනවද බලන්න. අපි ගැල විද්‍යාව පුරුදු කරන්නේ නැහනේ. අපි විද්‍යාව පුරුදු කරනවා. ඒක වරදක් නෙමෙයි. හැබැයි විද්‍යාවත් කවදාද විඩාවක් වෙන්නේ නැද්ද? අවිද්‍යාව විඩාවක් වුණානේ. අවිද්‍යාවෙන් අල්ලන් අල්ලන දුක ලැබුණා. විද්‍යාව අල්ලන්න අල්ලන්න සැප ලැබෙනවා. දැන් ඒකත් කරදරයක් වෙනවනේ කවදාද දවසක. ඒකත් අත්හරින්න එපාය. බඩගින්න එකේ ඉන්න එක ප්‍රශ්නයක් නම් කෑම කන එකත් ප්‍රශ්නයක් නේ. කෑම කන එකත් ප්‍රශ්නයක් තමයි. අරක निराහාර ප්‍රශ්නයක් මේක කුසගින්න නිවුණයි කියන ප්‍රශ්නයක්. ඒකත් ප්‍රශ්නයක් තමයි. බල නොපෑවට. ක ප්‍රඥා පාරමිතාව. මේක යම්කිසි කෙනෙක් දකිනවා නම් එයා තමයි මේ ලෝකේ ප්‍රඥාවන්තයා. දසපාරමිතාව નિවැරදි කරන්න ඕනේ. ඒක අපි කොච්චර පිරුවත් ඒවල ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒ දුර්වලකම් නිසා තමයි තාම rahat වෙලා නැත්තේ. අපිට තේරෙන්නේ අපේ දුර්වලකම් මොකක්ද කියන එක. අපට එක තේරෙන මේ භවයේ කොහොමද මේක කරන්න ඕනේ. මේ භවයේ මේක වඩන්න ඕනේ. මේක පුරුදු කරන්න ඕනේ. එහෙම හිතනකොටම අපට තේරෙන්නේ මම මේ ලෝකේ ගොඩාක්ම ආස දේ තමයි මේ වඩන්න ගන්නේ. ඇයි ආස නැති එකක් වඩන්න බැරිද? මම කැමති දේ කරනවා කියලා කියන්නේ අකමැති දේට මං ගැටෙනවා කියන එකනේ. එතනම එයා තුළ ඇලීම් ගැටීම් තියෙන බව එයාම එයා කියනවා. ආඳුර මම නම් ආනාපාන වලට කැමතිම නැහැ. මොකටද කැමති? විදර්ශනාවට කැමති. ඒ කියන්නේ විදර්ශනාවට ඇලිලා ආනාපාන වලට ගැටිලා. ඒ කියන්නේ යාට දෙකම වැඩෙන්නේ නැහැ. සාමිනාන්ත කියන්නේ ආනාපාන වඩන්න කියලාද? හොඳයි. ආනාපාන වලින් විදර්ශනාව කොහොමද වඩන්නේ ආඳුර? මෙහා සෙල්ලම් එකෙන් නෙමෙයි. එයා වඩන්න කැමති විදර්ශනාව. නමුත් ගුරුවරයා කියන නිසා එයා ආනාපාන ප්‍රතික්ෂේප කරන්නේ ඒ කියන දේ තුලින් ගුරුවරයා කැමත්තට අනුව ඒ කියන දේ තුලින් අරක වඩන්න ක්‍රමයක් තියෙනවද කියලා අහනවා. එයා ප්‍රඥාවන්තයි. කොහොමද සීල පාරමිතා වැඩි නැති? භාවනා පාරමිතා වැඩි නැති? එහෙම දක්වා අයියෝ වැඩක් නෑ ඕක ඉතින් මම ඒ කාලේ කරලා තියෙනවනේ හුස්ම රැල්ල බලන එකනේ වැඩක් නෑ ඕක වැඩෙන්නේ නෑ එපා වෙලා තියෙන්නේ ගුරුවරයා ඉඳන් සද්දනත ඉන්නවා ගිහිලා වෙන එකක් වඩනවා අකීකරු කෙනෙක් ඒ ඒ ಗುಣධර්ම වැඩිලා නැහැ. පාරමී පිරීලා නැහැ. එයා දක්ෂ නැහැ. ඒ නිසාලු rahat වෙන්නේ නැත්තේ. ඒ ඒ උඩඟුකම, අහංකාරකම, ඊතුවක්කාරකම කියන මේ අගුණ නිසා එයා පැවැත්මක් හදනවා. එයා දන්නේ නැතුව ඒක රාමුවක් තුළ ඉර වෙලා ඉන්නවා. රාතා විශ්වීම රාමුව කරලා. විශ්වයේ දිගපල්ල කොච්චරද? හොයන්න බෑ. හොයන්න බෑ. සීමාවක් නැහැ. ඒක රාමුවක් කරගෙන එයා විශ්වයේ කොටසක් වෙලා ඉන්න ඕම ගහක් ගලක් වගේ. මේක තේරෙන්නේ නැති කෙනා පුඩි සීමාවට රාමුවක් හදාගෙන ඒක නඩත්තු කරනවා. මම කියන්නේ මේ වගේ කෙනෙක්. මේ වගේ එකක් වඩන කෙනෙක්. මේ වගේ ජීවත් වෙන කෙනෙක් කියලා ඒක රාමුවක් හදාගෙන ඉන්නේ. ලක්ෂකණන් account එකේ දාලා fixed deposit කරන්න උපාසක මත අනාගතය ගැන බය තියෙන නිසානේ. එත උදේ උපාසක මතක ජීවිත විශ්වාසද? බලන්න. ඒ කියන්නේ අනාගතය පිළිබඳ අපි මොනතරම් මේ බලාපොරොත්තුෙන් ඉන්නවද කියලා. දේ නැකිතා මං අල්ලලා බලනවා. ඒ තපස් කරනවා. පණ තියෙනවා. ටග්ගල පාත්‍රය ගත්ත පින්නපා. පණ තියෙනවා. එහෙනම් මේකට මොනවද දෙයක් දෙන්න ඕනේ කෑම. මරලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. හෙට ගැන කල්පනා කරන්නේ හෙට. අද කල්පනා කරන්නේ. අයි අදට තියෙන ප්‍රශ්න ඇති. ඇයි හෙට ප්‍රශ්න ණයට අරගෙන මේක අවුල් කරගන්නේ? මේ වාරිකයේ දාන්න තියෙනවා මේ මාසේ. ඒකට අවශ්‍ය මුදල් ටික එකතු කරනවා. ලබන මාසේ වාරිකීටත් එකතු කරනවා. ප්‍රශ්න දෙකක් නේ. ලබන මාසේ වරික අදට අවුල් කරගන්න. ඒක ලබන මාසෙට 30 තැන්නට පස්සේ ඒක කල්පනා කරන්න. මේ මාසෙට රුපියල් 2000ක් දෙන්න තියෙන වාරිකේ ඒක මේ මාසේ ඒක කල්පනා කරන්න. හරි සරලයි. වර්තමානය තුළ ඉන්නවා කියන්නේ ඕක. අනාගතය ගැන බය වෙන්නෙත් නැහැ. අනාගතය ගැන සැලසුම් කරන්නෙත් නැහැ. අනාගතයේ ජීවත් වෙන්න තියෙන එක වර්තමානයේ ජීවත් වෙන්නෙත් නැහැ. මේ මොහොතේ ජීවත් වෙන්න තියෙන ටික විතරක් මේක දිහා මේක වාලේ ගන්නවා. ඒ විහාරයට වාලේ ගන්නවා. ලස්සන විහාරයක් ඇදුවාම තථාගතයන් වහන්සේ වඩිනවා ඒ විහාරය තුළ වැඩ සිටින්න. ඒ කියන්නේ ඒක අංග සම්පූර්ණයි. රාත් වෙලා. කාතම් වහන්සේගේ චරිතය තුළ බුදුහාමුදුරුව වැඩ සිටිනවා. බුදුහාමුදුරන්ගේ චරිතය තුළ ඉන්නේ රාතෙක් තමයි. බුදුහාමුදුරුව තමයි පළවෙනි රාතම් වහන්සේ මේ ලෝකේ. පළවෙනි රාතම් වහන්සේ. අද අපි මේ පූජනීය தත්ත්වෙට මේක ගොඩනගලා නැහැ. වචනවල දෝෂ තියෙනවා, සිතවිලි දෝෂ තියෙනවා, ඉරියව්වල දෝෂ තියෙනවා, ජීවන රටාවේ දෝෂ තියෙනවා. මොනතරම් අපේ ප්‍රශ්න ගැටලු තියෙනවද? ඒකක්වත් නිවැරදි වෙලා නැහැ. ඒ ඔක්කොම පොඩි බැඳගෙන තමයි මේ ගමන යන්න හදන්නේ. තාම අපිට අත්හරින්න මේ මානසිකත්වය ඇදිලා නැහැ. අපි කොච්චර ධර්මය හාලද්ද? ඒකාන්ත වශයෙන් මරණය කියලා දන්නවනේ. ඇයි අපි අනාගතය ගැන යම් කිසි දෙයක් එකතු කරන්නේ? අනාගතය ගැන හිතන්නේ? කොහොමත් මැරෙනවා නම් මැරෙන්න කලින් අපි යම්කිසි දෙයක් සැලසුම් කරනවා කියලා කියන්නේ එයාගේ මරණය පවා එයා ලස්සන එක එක හාමුදුරම අපලිලා තිබුණා. මම නැති වුණාට පස්සේ මල් වැඩිපුර දාන්න එපා. පිච්ච මල් 25 තියන්නකෝ. පිච්ච මල් 25 තියන්න 12 12 දෙපැත්තේ තියන්න. පාන් මේ ඕනේ ගොඩාක් දුරට බඳින්න. පාන් කණු 10ක් බඳින්නකෝ පාපා දෙපැත්තේ. ආ මැටි පාන් තියලා ඒකට තෙල් ටිකක් දාන්න. තල තෙල් නම් හොඳයි. බලන්න අවසාන කැමැති පත්‍ර උනාතේ ලියන්නේ. ඉතින් මේ සාය ගානකොට ලොකුවට දර දාන්න එපා. දර මිලයි. ඔන්නර රුපියල් 25000ක් විතර වෙනවනේ. ඕන්නේ දර සාමාන්‍යයෙන් දර ටේලරයක් විතර ගන්නකො. පොඩ්ඩක් අවුලලා කළා. එහෙම දාලා සාමාන්‍ය දින පුච්චන්න මිනිසුන්ට කියන්න එපා. මිනිසුන්ට කියන්න එපා. අර ප්‍රධාන දායක වෙන අර කිරියත් අය එයාට එම කියලා ඒ කට්ටියගෙන සාමාන්‍ය විදිහට මේක කරන්න. මේ වැඩ කටයුතු. මොනතරම් මේ මැරෙන්න කලින් මැරෙනවනේ. තමන් පුච්චන්න කලින් තමන්ව පුච්ච ගන්නවා. කොහොම ලියනවා? මේ විදියට තමයි මාව ගෙනියන්න ඕනේ. මේ විදියට පුච්චන්න ඕනේ. මේ විදියට අලුදිය කරන්න ඕනේ. පාන් මේ විදියට, මල් මේ විදියට. පාවාඩ එලනකොට නෙළුම් මල් පාවාඩ වලින් ඒ අදන්න නෙළුම් මල් ටිකක් දාන්න. නෙළුම් මල් මේ අර මේ බසවක් කුලමෙන් ගිහිල්ලා කඩාගෙන ඉන්නේ. ඔක්කොම ඉන්න නෙළුම් මල් කඩන්න ඕන වැවත් ලියනවා යා. බලන්න මැරෙන්න කලින් මරණයට මොනතරම් යාලෝ කදනවද කියලා. මැරුණාම මොනවා වුණත් මොකද? රෙදි කැල්ලකින් හොතලා කන්දෙන් රෝල් කරලා යන ඕම රෝල් වෙලා යන ඇතම දෙකක් විතර. ප්‍රශ්නයක් නැහැනේ. කුණු වෙලා යන කය මරණය අල්ලාගෙන ඉන්නවා. ඒ අවසන් කටයුතු, ඒ ආදාන කටයුතු ඒකත් නඩත්තු කරනවා. මෙරිලත් නඩත්තු කරනවා. පණ පිටින් මැරෙනවා. පණ පිටින් ආදානය කරනවා. අද වර්තමානයේ අපි හැමෝගෙම ජීවිතේ ඒක. ඒව එකක්වත් මං එලා තකින්නේ නැහැ. ඒක වරදි නෙමෙයි. හැබැයි ඒ தත්ත්වය මත rahat වෙන්න බෑ. rahat වෙන්න ඕන නම් ඒ ටික හදා ගන්න වෙනවා. ඒක අපේ බැකෑපත් ඉල්ලීමක්. ඒක එහෙම වෙන්න ඕනේ කියලා එහෙම දෘෂ්ටියක් නැහැ. එහෙම වුණාම අපිත් ඇදිලා නැහනේ. කවුරු එකතු කරන ප්‍රශ්නයක් නැහැ. ආම්දුන මේක දුකයි මේක නිවාස එහෙනම් ඒව අත්හරින්න. එහෙම නම් අත්හරින්න. එහෙම නැත්නම් ආ එහෙනම් ප්‍රශ්න නේව තියාගන්න. ආම්දුර රාත්‍රියේ අවස්තේ නැහැ. ආ එහෙනම් පන්සල් රකින්න ඕනේ නැහැ. සාමනාංශ මේ අමතරම් ප්‍රශ්න කරදර මේ ඔළුව ගිනි ගන්න. එහෙනම් පන්සිල් රකින්න. එහෙමනම් රකින්න. ප්‍රශ්නේ නෑ. ආයෙන රකින්න අවශ්‍ය නෑ. දුක නිවෙන්න අවශ්‍ය නැත්තම් මොකටද අතහරින්නේ? දුක නිවෙන්න ඕන නම් නිදහස් වෙන්න. මොනවලින්ද? තවත්මෙන් නිදහස් වෙන්න. තවත්මෙන් නිදහස් වෙන්න. ඉඩම දෙන්න ඕනේද නෑ. ඉඩම තුලින් පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම අතරින්ද ඉඩම දෙන්න ඕනේ නෑ. මුදල් ටික ඔක්කොම විඩ්‍රෝ කරලා කාට කාටද දෙන්න ඕනේ නෑ. ඒක තුළ පැවැත්මක් තියෙනවද බලාපොරොත්තුවක් තියෙනවද නඩත්තු අන්න ඒකට අරින්න. කොළ කැලීව තිබිච්චට ප්‍රශ්නයක් නැහැ. ඒක තුළ ඒ නඩත්තු කරන පැවැත්ම මට වත්කමක් තියෙනවා. කාගෙන්වත් පීඩක් ඕනේ මට ජීවත් වෙන්න පුළුවන්. මට පොලියෙන් අන්න අන්න ඒ පැවැත්ම අතරින්න. ඒ පැවැත්ම. ඒ ශක්තිය අතරින්න. ඒ සත්‍ය තුලින් මාන්නයක් ඇදෙනවා. උඩඟුකමක් ඇදෙනවා. අපි අපට ඕන දේ අපි කරන්නේ. ඒ ඉතුවක්කාරකම මේක අතරින්න. අහිංසක වෙන්න, අසරණ වෙන්න. නියතමානී වෙන්න. මිනිසුන්ගෙන් යැපෙන්න තරම් අවංක වෙන්න. ඉල්ලාගෙන කන්න ඒ යටාක් පාත්කම අදා ගන්න. එදාටලු ඒ සසර අපිව නිදාස් කරන්නේ. සසරෙන් අපිට නිදාස් වෙන්න බෑ. අපි පැවැත්මෙන් නිදාස් වෙනකොට සසර කෙනා ඕන් කිසිම පැවැත්ම නැහැ. මේ මනස තියාගෙන එලවන්න එලවන්න. ගෙවින් කරන්නේ හරියට මාසේ කුලිය දෙන්නේ නැහැ. මේ මනස එලවන්න කියලා මේ මාපලෝ කියන නවාතනෙන් අපිව ගාලා පන්නනවා. පිරිණිවන් පානවා අපිට. තියාගන්න ඒ කට්ටිය. රෙන්ට් එක ගෙවන්නේ අපි. ලෝභයෙන් කටයුතු කරන ආ රෙන්ට් එක ගෙවනවානේ. ආයේ ඉන්නම් ඉන්න ඉන්න තව තව ඉන්න තව මාස ගාණක් ඉන්න බව තුනක් ඉන්න. අනාචාරය ඇසුරුනා දීයේ. මිනිස්සු තව බව 20ක් ඉන්නකෝ ප්‍රශ්නයක් නැහැ. ඇයි රෙන්ට් එක ගෙවලා අපි? මේ මිනිස්සයා කිසිම දෙයක් නැන්නේ කිසිම අකුසලයක් නැ කිසිම කෙනෙකුට ඉතිරෙන මේ මිනිස්සයා මේ තියලා නැහැ එළවන්න එළව ගාලා එළවන්න පිරිනුවම් පානවා. නැවත් මේ නිදාස් වෙනකොට 20 අපිව පන්නනවා. එළවලා දානවා. කොච්චර ලස්සනද කියලා කතාව. නිවන කියන්නේ මේ වගේ උපමා උපමේ වලින් කතා වලින් සරලව තේරුම් ගන්න එක. මා ලොකුවට ඔළුවෙන් හිටගෙන වඩන්න දෙයක් නැහැ. විවේකයේ තුල පැවැත්මක් තියෙනවා නම් ඒ විවේකේ නිසා ඉපදෙනවා. අවිවේකයේ තුල පැවැත්මක් තියෙනවා නම් ඒක තුලින් ඉපදෙනවා. අවිවේකයේ තුල විවේක වෙන්න දක්ෂ වෙන්න ඕනි. විවේකයේ තුල අවිවේක වෙන්න දක්ෂ වෙන්න ඕනි. මොකද මේ කියන මාර්ගයක 아무ත් එකක් නේ. කොහොමද විවේකයේ තුල අවිවේක වෙන්නේ? විවේකයට තියෙන හැලීම, ඒ ලෝභකම, මසුරුකම, ඒක විඳීම, ඒ වින්දනය, ඒ සුවය. ඕවා තමයි තවත් මේ ඔක්කොම නිදාස් කරන්න. එතකොට විවේක ලැබෙන්නේ නැහනේ. අන්න ඒක තමයි විවේකය. එයා විවේකයේ තුලත් පවතින් නැත්තම් එයා තමයි මේ ලෝකේ සැබෑ විවේකයෙන් ඉන්න කෙනා. විවේකයේ තුල ඉන්න කෙනා විවේකයේ තුල පවතිනවා. එහෙනම් එයා විවේක වෙන්නේ නැහැ. අවිවේක තුල ඉන්න කෙනා අවිවේකයේ පවතිනවා. ඒ නිසා යාට විවේකය ලැබෙන්නේ නැහැ. දෙන්නටම විවේකය ලැබිලා නැහැ. ඒගොල්ලෝ විවේක කරන්න බෑ. විවේකයේ තුල යම්කිසි පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්මෙන් යම්කිසි කෙනෙක් නිදහස් වෙනවා නම් ඒක තුල නොපවතිනවා නම් එයා සැබෑ විවේකයටපත් වෙච්ච කෙනා. ආර්ය කෙනෙක් එයා. බලන්න විවේක වෙන ක්‍රමවේද කොච්චර සරලද කියලා. අපි විවේකයේ සෙව්වට අපි කවදාවත් විවේකයේ මේ වගේ සමීකරණයකින් යුක්තයි කියලා අපි දැනගෙන හිටියේ නෑනේ. දන්න කටි විවේකේ හොයන්නේ. එයා දන්නවා ඕනම තැනක විවේක වෙන්නේ කොහොමද කියලා. නොදන්න කෙනා ලෝකේ හැමතැනම හොයනවා විවේක වෙන්න. හැබැයි විවේක හම්බෙන්නේ නෑ. ඇයි එයා සමීකරණේ දන්නේ අදට ඇති. පෙරුවන් ධර්ම